සද්ධාවන්ත පින්තුනේ හැම දිනාම ටික වෙලාවක් දහම් අසන්නට සූදානම් වෙන්නේ අපි පසුගිය සතියේ ආරම්භ කළා ගිරමානන්ද සූත්‍රයේහි දැක්වෙන දස සංඥාවන් පිළිබඳව පැහැදිලි කරන්නට නමුත් පසුගිය දේශනාවේදී ඒ සංඥා පිළිබඳව සංඥා විකෘති වීම ඒ වගේම ප්‍රකෘති සංඥා ඇති කර ගැනීමේ වැදගත්කම ආදී මූලික පැහැදිලි කිරීමක් පමණයි අපිට කරන්නට අවකාශ ලැබුණේ. ඒ නිසා අද පටන් එකින් එක ඒ දස සංඥාවන් පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒ දස සංඥාවන්හි පළමු සංඥාව හැටියට ගිරිමානන්ද සූත්‍රයේ දක්වන්නේ අනිත්‍ය සංඥාව. අපි පසුගිය සතියේ පැහැදිලි කළා මේ දස සංඥාවන් ශ්‍රවණය කරලා ගිරිමානන්ද හාමුදුරුවන්ට පැවති බරපතල කායික රෝගී තත්ත්වයන් සමනය වෙලා කායිකව මානසිකව සුවපත් වුණු බව. ඉතින් අපි හැම කෙනෙකුටම කායික සමබරතාවය මානසික සමබරතාවය ඇති කරගෙන සැහැල්ලුවෙන් ජීවත් වෙන්නට ලෝකේහි යථා ස්වභාවය નિවරදිව වටහාගෙන ධර්මානුකූලව ජීවිතය පවත්වන්නට මේ දස සංඥාවන් දෙහිවින් උපකාර වෙනවා. සවිද්දන්ට පමණක් නෙමේ ගිහියෙකුට උනත් අගතිගාමී නොවි සමබරව මනස පවත්වන්නට මේ දස සංඥාවන් මහෝපකාරී වෙනවා. ඒ ගිරිමානන්ද සූත්‍රය දක්වන දස සංඥාවන් අතර පළවෙනි සංඥාව තමයි අනිත්‍ය සංඥාව. අනිත්‍ය සංඥාවයි කියලා කියන්නේ ලෝකේහි සෑම සංස්කාර ධර්මයක්ම අනිත්‍යයි කියන බව නුවණින් දකින්නට උපකාර වෙන ආකාරයට මනස පුහුණු කිරීම. දැන් ලෝකයේහි සෑම සංස්කාර ධර්මයක් පිළිබඳවම අපට බොහෝ කොට ඇති වෙන්නේ නිත්‍ය සංඥාවක්. අනිත්‍ය සංඥාව කලාතුරකින් ඇති වෙන්නට පුළුවන්. නමුත් ඒකේ තරම් ස්ථාවර වෙනව අඩුයි. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් භාජනයක් බිම වැටිලා බිඳෙනකොට අපිට ඒක බිඳුනා කැඩුනා කියන ආකල්පයක් ඇති වෙනවා යම් සංඥාවක් ඇති වෙනවා. නමුත් ඒ සංඥාව වහාම අපි යටපත් කරගන්නවා කුමක් නිසාද අපි ඒකට කැමති නැහැ. ඒ භාජනයේ දිනවැටලා බිඳුනට අපි කැමති නැති නිසා අපි ඒ සංඥාව පුළුවන් තරම් ඉක්මනින් අමතක කරලා දාලා ඒක හොඳට තිබුණා නම් හොඳයි කියලා අනිත් අයත් එක්කලා බදර කරගන්නට උත්සාහ කරනවා. ඇයි මේක කැඩුවේ? ඇයි මේක දුන්නේ කියලා. එහෙම නැත්නම් අපි ඉක්මනට ඒ කැලේ ටික එකතු කරලා පැත්තකට වීසිකටලා අපි ඒක අමතක කරලා දාන්නට උත්සාහ කරනවා. නැත්නම් වෙනත් භාජනයක් ගෙනල්ලා අපි එතනින් තියනවා. ඒ මොකද අර පැහැදිලිව බිම වැටිලා කැඩිලා බිඳිලා යන ආකාරය අපි දැක්කා වුණත් ඒක අපි පිළිගෙන ඒකත් එක්කලා මනස අවදි කරන්නට අපි තරම් සූදානම් නැහැ. ඊළඟට මිනිස්සු මැරෙනවා අපට පේනවා. ඒ මැරෙනවා පේනවා වුණත් අපේ මරණය ගැන ගොඩක් ගැඹුරින් හිතන්නට තරම් අපේ මනස ප්‍රිය වෙන්නේ නැහැ. මොකද මිනිස්සු හොඳින් ජීවත් වෙලා ඉන්නවා දකින්න අපි කැමති අය බොහෝ කාලයක් ජීවත් වෙනවා දකින්නට තමයි අපි කැමති. එතකොට අපේ කයත් බොහෝ කාලයක් පවතිනවා නම් තමයි අපි කැමති. ඒ නිසා ප්‍රේමනාප පුද්ගලයන්ගේ අභාවය ඇත්තටම අපට අත්දකින්නට අවස්ථාව ලැබුණා උනත් ඒවා ඉක්මනට අමතක කරලා දාන්නට අපි වෑයම් කරනවා කුමක් නිසාද? ඒ අනිත්‍ය බව සංඥාවක් හැටියට මතු කරගෙන ඒක නුවණින් වටහා ගන්නට අපි උත්තර ප්‍රිය නැති නිසා. මේ විදිහට මේ අනිත්‍ය බව බොහෝ කොට අස්පනාපිතම අපට පෙනෙන දැනෙන අවස්ථා ඕන තරම් එනවා. ඒ ආව වුණාට බොහෝ දෙනාට අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරගන්නට බැරි වෙන්නේ රුචි අරුචිකම් වලට වහල් වෙලා ඒ යථා ස්වභාවය අමතක කරලා දාන්නට උත්සාහවත් වෙන නිසා. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු ගේ අලංකාර කරන්නට සුවඳ කරන්නට අපේ වනමල් ටිකක් ගෙනල්ලා පෝච්චියකට දාලා නබසාලේ ටීපෝ එකක් උඩ මේසයක් උඩ තියලා තියෙනවා. එතකොට මේක සුවඳයි, ලස්සනයි, බොහොම ප්‍රසන්න හැඟීමක් ඇති වෙනවා. නමුත් හවස් වෙනකොට මේක තර වෙලා ඇකිලිලා යනවා. පහවදාට ආයෙත් මල් හොයන්නට ඕන. ඉතින් මේක තරමක් වෙහෙසකර කාර්යයක් වෙනවා. ඊට පස්සේ මල් ටික පරණ වේ කියනනම් වතුර දාලා තියන්නට ඕන. වතුර දැම්මන් පස්සේ ඒ එතන පල් වෙනවා ඊට පස්සේ මදුරු කීටය හැදෙනවා වියසවල බැඳෙනවා ඊට පස්සේ ඒවා සුද්ධ කරන්න ඕන පවිත්‍ර කරන්න ඕන දැන් මේ ගැටලු ටික දරා ගන්නට අපි එච්චර කැමති නැහැ අපි ප්‍රිය නැහැ ප්‍රිය නැති නිසා අපි මොකද කරන්නේ අර වනමල් වෙනුවට අපි ඉටිමල් ටිකක් එහෙම නැත්නම් රෙදි වලින් ප්ලාස්ටික් වලින් හදපු මල් ටිකක් අපි ගෙනවිත් එතන තියෙනවා ඒ සුවඳත් ඕන නම් සෙන්ට් එකක් එහෙම නැත්නම් සුවඳ විලවුන් යම අපි ඒකට මතු පිටින් ඉස්සහම පොර සුවඳක් තියෙනවා ලස්සනක් තියෙනවා ප්‍රසන්න බවක් තියෙනවා හැබැයි අර කරදර ටික මොකුත් නැහැ දැන් මේ උපක්‍රමයේ තුලින් අපි යම්කිසි පීඩාවක් දුරු කරගත්තා කියලා අපිට හිතෙනවා. නමුත් ඇත්තටම අපි තවත් පැත්තකින් මොකද්ද කරලා තියෙන්නේ? අර දේවල් කැඩෙන, බිඳෙන, පර වෙන, විකෘති වෙන, මියදෙන, විනාශ වෙන తত্ত্বය ඇහැට පෙනුණා වුණත් ඒක අපට දැනුණා වුණත් ඒ ගැන ගැඹුරින් අවධානය යොමු කරලා ඒක පිළිගන්න අපි සූදානම් නැහැ. ඒකට මුහුණ දෙන්නට අපි සූදානම් නැහැ. එච්චර බරක් ගන්න වෙහසක් ගන්න අපිට ඕනකමක් නැහැ. ඒ නිසා අපි මොකද කරන්නේ? වහාම ඒ தත්ත්වය වෙනස් කරලා වඩා පහසු තත්වයකින් වඩා ලෙහෙසි තත්වයකින් ලෝකේ පවත්වන්නට අපි වෑයම් කරනවා. මෙන්න මේ විදිහට යම් යම් අවස්ථාවල දේවල් අනිත්‍යයි කියන බව අපට දැනුණත්, පෙනුණත් ඒවා පිළි නොගෙන ඒවා ප්‍රතික්ෂේප කරලා අපට අවශ්‍ය తත්වය එතනට ආරෝපණය කරන්නට මිනිස්සු වෑයම් කරන නිසා අනිත්‍ය සංඥාව දකිනා වෙනුවට බොහෝ කොට යටපත් කරලා නිත්‍ය සංඥාවෙන්ම ලෝකේ පවත්වන්නට මිනිසුන්ගේ සිත පොතජන සිත කැමති වෙනවා එක් අවස්ථාවක අර තායිලන්තේ හිටපු අජාන් චා හාමුදුරුවෝ ගැන පින්නතුන් අහලා ඇති අපිත් විටින් විට සිහිපත් කරන්නේ මොකද අපේ ජීවිතයට ගොඩාක් ආලෝකයක් ලැබුණා උන්වහන්සේගේ දහම් කරුණු දහම් පොතපත ආදී කියවීම ඒ නිසා අපිත් උන්වහන්සේ කවදාවත් මුණ ගැහිලා නොතිබුණත් දැකලා නොතිබුණත් අපේ ගුරුවරයෙක් හා සමානව අපි බොහොම ගරු කරන මහතෙරුන් වහන්සේ නම උන්වහන්සේ එක් අවස්ථාවක ප්‍රකාශ කරනවා තවත් භික්ෂුන් වහන්සේලා පිරිසක් එක්කලා නටබුන් නගරයක් බලන්නට උන්වහන්සේ වැඩම කළා. ඒ කියන්නේ අපේ අනුරාධපුර පොළොන්නරුව වගේ අතීත කාලේ බොහොම උසස් මට්ටමින් තිබුණු නගරයක් දැන් නටබුන් බවට පත් වෙලා ඉතින් ඒ නටබුන් බලන්නට ගිය අවස්ථාවේ අනෙක් භික්ෂුන් වහන්සේලා කියනවලු අනේ මේවා කොච්චර ලස්සනට ඒ කාලේ තියෙන්නේ මොනතරම් තේජාන්විතෝ මේ ගොඩනැගිලි ආදී මේ ප්‍රතිමා ආදී තියෙන්නේ නැද්ද දැන් ඉතින් ඒවා පස් ටිකයි, ගල් ටිකයි, ගඩොල් ටිකයි විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. කොයිතරම් විනාශයක්ද මේ සිද්ධ වෙලා තියෙන්නේ කියලා අනිත් හාමුදුරුවරු අර අතීතයේ පැවතුණු ස්වභාවය සහ දැනට පවතින ස්වභාවය සංසන්දනාත්මකව තමන්ගේ නොසතුට එහෙම නැත්නම් ඒ පිළිබඳව තමන්ගේ සංවේගය පළ කරනවා. එතකොට දැන් සාහාමුදුරෝ එහි සඳහන් කරනවා ඒ අනිත් සාමුද්‍රෝ කියනවා වගේම තමන් වහන්සේටත් ඒ ඉස්සර තිබුණ විදිහට මේවා තිබුණා නම් කොච්චර ලස්සනද කොච්චර හොඳද කියන හැඟීම එක්තරා ප්‍රමාණයකින් මතු මතු වෙනවා. නමුත් ඒ මතු වෙන හැඟීම යටපත් කරගෙන උන්වහන්සේ ප්‍රකාශ කරනවා නෑ ඒවා එහෙම වෙච්ච එක හොඳයි. එහෙම කැඩිච්ච එක හොඳයි. එහෙම බිඳිච්ච එක හොඳයි කියලා උන්වහන්සේ තනදි ප්‍රකාශ කරනවා. එතකොට අනිත් සාමුදුරු විමසනවා ඇයි ඔබ වහන්සේ කියන්නේ එහෙම කැඩිච්ච බිඳිච්ච එක හොඳයි කියලා. එතකොට රජාන් සාහාමුදුරුව කියනවා මේවා මෙහෙම කැඩෙන්නේ බිඳුනේ නැත්නම් අකමැත්තෙන් හරි මේවා අනිත්‍ය ස්වභාවයට ලක් වෙනවා කියන බව අපි කවදාවත් පිළිගන්නට සූදානම් වෙන්නේ නැහැ. ඒකට අපි කැමති නැහැ තමයි එහෙම කැඩෙනවට. අපි කැමති නැහැ තමයි එහෙම බිඳනවට. හැබැයි අකමැත්තෙන් හරි එහෙම කැඩුනේ නැත්නම් බිඳුනේ නැත්නම් අපි කවදාවත් ලෝකේ ඇත්ත తත්වය මොකද්ද කියලා දැනගන්නේ නැහැ වටහාගන්නේ නැහැ ඒ නිසා මේවා මේ විදිහටවත් කැඩිලා බිඳලා තියෙන එක හොඳයි අපට ලෝකේ හැබෑ ස්වභාවය තේරුම් ගන්න. දැන් මේ කාරණේ ගොඩාක් ගැඹුරක් පවතිනවා. තා පරිස්සමින් හිතුව කල්පනා කළොත් මුළු ජීවිත කාලෙටම හොඳ සංඥාවක් මනසට සහවුරු කරගන්නට පුළුවන් මේ කියන කාරණේ. ඇත්තටම මේ කාරණේ කියුවට පස්සේ අපි හුඟක් ඒ පිළිබඳව සිතන්න ගත්ත කල්පනා කරන්න ගත්ත. එහෙම සිතනකොට කල්පනා කරනකොට තමයි අපට උනත් දැනෙන්න ගත්තේ ඒ අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරගන්නකොට තහවුරු කරගන්නකොට අපිට ලෝකයේ දිහා මොනතරම් සැහැල්ලුවෙන් බලන්න පුළුවන්ද කියලා. ඇත්තටම මේ දස සංඥා පිළිබඳව ධර්මදේශනාවක් කරන්නට ඕන කියලා පවා අපට සිතුවිලි පහළ වුණේ ඒ කාරණයක් එක්ක අත්දැකීමත් එක්ක. ඒ මොකද සතක්ජන භික්ෂුවක් හැටියට අපි උනත් ජීවිතේ බොහෝ දේවල් අපි කැමති හැටියට පවත්වන්නට තමයි අපි උනන්දු වෙන්නේ. ලස්සනට තියාගන්න, හොඳට තියාගන්න, පහසුවෙන් තියාගන්න, දිගු කලක් පවත්වා ගන්න, අපි රුචි කරන හැටියට පවත්වා ගන්න. ඒක තමයි අපි හැමතිස්සෙම වෑයම් කරන්නේ. නමුත් එහෙම නොපවතිනකොට අපට පොඩි කනගාටුවක් ඇති වෙනවා. ඒ වගේම අනිත් අය එහෙම පවත්වා ගන්න සහාය නොවනකොට අපිට ඒ අය ගැන සමහරට තරහ නොමනාපයක් ඇති වෙනවා. මේ විදිහට ඇලීම් ගැටීම් වශයෙන් නිරන්තරයෙන් දෝලණය වෙමින් මානසික අසහනයටපත් වෙන්නට අපට මේ අනිත්‍ය බව සිහි නොකිරීම. එහෙම නැත්නම් මේ සංස්කාර ධර්මයන් ස්ථාවරව පවතින්නේ නැහැ කියන බව නුවණින් වටහා නොගැනීම එබඳු විවිධ මානසික අර්බුදයන් ගොඩනගන්නට හේතු වෙනවා. අපේ ජීවිතය අපි පෞද්ගලිකව අත්දකලා තියෙනවා ඒ අනිත්‍ය බව සිහි නොකිරීම නිසා ගාක් වෙලාවට යම් යම් කාරණා දැඩිව උපාදාන කරගෙන ඒක මෙහෙමම වෙන්න ඕන ඒක මෙහෙම මෙහෙම වෙන්න නම් කොහොමවත් ඉඩ දෙන්න බෑ කියලා අපි ලෝකයක් එක්ක පොරාලන හැටි අන් අය සමග ගැටුම් ඇති කරගන්න හැටි දේවල් අපේ රුචිකත්වයට අනුව සදාකාලිකව පවත් ගන්නට වෑයම් කරලා ඒවත් එක හෙන්නත් වෙන හැටි මේ විදිහට අපේ ගිහි පැවිදි හැම කෙනෙකුටම අත්දැකීම් තියෙනවා Taman තෝරන හැටියට ලෝකේ පවතින්නට නිත්‍ය වශයෙන් ලෝකේ පවතින්නට උත්සාහ කිරීම නිසා පවත්වන්නට වෑයම් කිරීම නිසා අපි කොච්චර පීඩාවකට දුකකට කායික මානසික අසමතුලිතතාවයකට පත් වෙනවද කියන බව. ඒකත් මෙන්න මේ අසමබර බව අපේ ජීවිතේ මහ වෙහසක්. ඒක මහ පීඩාවක්. අපිට ඒ වෙහෙස නිසාම කායික වශයෙන් අපි හෙම්බත් වෙනවා. මානසික වශයෙන් අපි ව්‍යාකූල වෙනවා. අපිට අපේ ස්වභාවය මත අපිට මනුෂ්‍ය ස්වභාවය මත පවතිමින් ලෝකේ ලෝකයේ හැටියට දකින්නට මේ සංඥාව බොහෝ කොට බාධා කරනවා විවිධ පැතිවලින්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ සියලු සංස්කාරයන්ම අනිත්‍යයි කියන බව දකිමින් ඒ අනිත්‍ය වශයෙන් දකින්නට අනිත්‍ය වශයෙන් වටහා ගන්නට සංඥාව පවා ප්‍රගුණ කරන්න ඕන. ඒ කියන්නේ දැන් දේවල් හේතුත්ත්වයෙන් හටගත්තාම ඒ හේතුත්ත්වයන්ගේ බිඳීම නිසා අදාළ සංස්කාර ධර්මයන් බිඳී යනවා කියලා අපට සිහියෙන් සහ නුවණින් වටහා ගන්නට පුළුවන්. ඒක කාරණය. ඒ සිහියෙන් නුවණින් වටහා ගන්නා කාරණය අපි දකිනකොටම ඒ සංඥාවක් හැටියට දකින්න. අපි පෙර පහුගිය සතියේ පැහැදිලි කළානේ සංඥා කියන්නේ මොකද්ද? එකකින් අනෙකක් වෙන්කොට හඳුනා ගන්නට උපකාර වෙන සටහන. එතකොට යමක් නිත්‍ය නම් ඒවාෙහි ස්වභාවය කෙසේ විය යුතුද? යමක් අනිත්‍ය නම් ඒවාෙහි ස්වභාවය කෙසේ විය යුතුද කියලා අර නිත්‍යයි අපි හඟින සංඥාවෙන් මේ අනිත්‍ය සංඥාව වෙන්කොට ගන්නට අපිට පුළුවන්. එහෙමනම් ඒ අනිත්‍ය සංඥාවෙන් මේ සියලු සංස්කාරයන් දිහාම බලන්නට පුරුදු වෙනකොට අර හතුරා කෙරෙහි මිතුරු සංඥාවෙන් බලන්නට පුරුදු වෙනා වගේ මිතුරා කෙරෙහි හතුරු සංඥාවෙන් බලන්නට පුරුදු වෙනා වගේ අපිට ලෝකයේ පිළිබඳව අපි පුරුදු පුහුණු කරන්නා වූ සංඥාවෙන් බහුලව ලෝකය දකින්නට පුළුවන් වෙනවා. ඉතින් අපි නැවතත් මෙහිදී සිහිපත් කරනවා මේකෙන් බුදුරජාණන් වහන්සේ අදහස් කරන්නේ මනස රවට්ටලා මනෝලෝකයක ජීවත් වෙන්න සැලැස්වීම නෙවෙයි පින්නතුනේ. අර විකෘති සංඥාවක් තමයි අපි මුලින් ඇති කරගන්නේ ලෝකේ නිත්‍යයි අපට වෙන විදිහට තියෙන්න ඕන මම කැමති හැටියට වෙන්න ඕන දිගු කලක් පවතින්න ඕන මේවා ලෝකයේ පිළිබඳව නිවැරදි සංඥා නෙමෙයි. නමුත් ප්‍රත්‍යඥ ස්වභාවය නිසා දීර්ඝ කාලයක් මුළුල්ලේ ඒ වැරදි සංඥා අපේ මනසට තහවුරු වෙලා තියෙනවා. දැන්වත් අපි ටික ටික උත්සාහ කළොත් ඒ වැරදි සංඥා වලින් මනස නිදහස් කරගෙන නිවැරදි සංඥා ඇති කරවන්නට අපිට පුළුවන් වෙනවා මනස සමබර කරන්න. අපි සරල උදාහරණයක් අරගෙන බලුවොත් අපි හිතමු පොඩි දරුවෙක් වැරද්දක් කරනවා. ඒ වැරද්දක් කරනකොට අපි ඒ දරුවා වරද නොකළ යුතුයි. ඇයි මෙච්චර කියා දීලත් මෙහෙම වැරදි කරන්නේ මොනතරම් හිතුවක්කාරද කියන දේ අහන්නේ නැහැදිච්ච එකම මෙහෙම කල්පනා කරන්න පටන් ගත්තොත් ඒක නැත්තා වැරදිකාරයෙක් ඒ දරුවා හිතුවක්කාරයෙක් ඒ දරුවා කියන දේ අහන්නේ නැති කෙනෙක් ඒ දරුවා අකීකරු පුද්ගලයෙක් ආදී වශයෙන් ඒ දරුවා පිළිබඳව සංඥා ගොඩනගුවොත් අනිවාර්යෙන් අපට ඒ දරුවා කෙරෙහි කෝපයක් අමනාපයක් නොරුස්නා බවක් ඇති වෙනවා. ඒ වගේම අපිට ඕනනම් පුළුවන් ඒ දරුවා ඉතින් මේ වැරද්ද කරන්නේ ඒ දරුවට ඇත්තට මේ වරදේ තියෙන බරපතලකම නොඇතහෙන නිසානේ. හිතුවක්කාරකමක් යම් ප්‍රමාණයකට තියෙන්න පුළුවන්. නමුත් මේකෙන් ඔහුටමයි මේකෙන් අනර්ථය සිද්ධ වෙන්නේ කියලා ඔහුට දැනෙනවා ඒක දැනගන්නට තරම් ප්‍රඥාව තියෙනවා ඔහු කවදාවත් මෙහෙම දෙයක් කරන එකක් නැහැ. දැන් මම මේ වගේ වැරද්දක් කරන්නේ නැත්තේ මොකක් නිසාද? මට වැටහෙනවා මට දැනෙනවා ඒක වැරදි කියලා. හැබැයි දරුවාට එහි වරද ප්‍රත්‍යක්ෂ නැති නිසා ඔහු අහලා තියෙනවා. අපි කියා දෙලා තියෙන එක වැරදි කියලා. හැබැයි වැරදි කියලා අපි කොච්චර කිව්වා වුණත් දරුවාට ඒක ඒත්තු යන්නේ නැහැ. ඒ දරුවාට ඒක ප්‍රත්‍යක්ෂ වෙනවා. අන්නේ අනවබෝධය නිසා නේද දරුවෝ මේ විදිහට වැරදි කරන්නේ කියලා එහෙම හිතන්න පුළුවන් නම් ඒ දරුවා කෙරෙහිම අපට ඒ වරද කෙරෙහිම අපට අනුකම්පාවක් කරුණාවක් මෛත්‍රියක් ඇති කරගන්න පුළුවන්. දැන් දරුවා වැරද්ද තමයි කළේ. ඒතකොට දරුවාගේ වරද නිසා අපට නම් දරුවා පිළිබඳව කෝපය උපදවා ගන්නත් පුළුවන්. අපට නම් දරුවා කෙරෙහි මෙත්සිත කරුණාව දයාව අවදි කරගන්නත් පුළුවන්. ඒ කුමක් නිසාද? ඒකට පදනම මොලේ දරුවාගේ දෝෂයේ උස්මිතිකමක් නෙමෙයි. දරුවා වරදම තමයි කළේ. හැබැයි ඒ පිළිබඳව අපි සංඥා ඇති කරගන්න විදිහ, අපි ආකල්ප ඇති කරගන්න විදිහ, අපි දකින විදිහ, අපි මනෝභාවයන් ගොඩනගන ආකාරය මත අපට ඕනනම් කෝපය මතු කරගන්න පුළුවන්, අපට ඕනනම් අනුකම්පාව මතු කරගන්න පුළුවන්. දැන් එතකොට පින්නතුන්ම කල්පනා කරලා බලන්න, තමන්ගේම මනසින් විමසලා බලන්න දරුවෙක් එහෙම වැරද්දක් කළාම ඒ දරුවා වැරද්දක් කළේ කියලා කෝපය උපදවාගෙන අපි කුපිත වෙලා බැනවදින්න යාමෙන්ද ජීවිතය සාර්ථක වෙන්නේ එහෙම නැත්නම් කරුණාව අනුකම්පාව උපදවාගෙන දරුවාට වරදින් ගොඩ එන්නට උදව් කිරීමෙන් උදව් කරනවා කියන එකෙන් අදහස් කරන්නේ ඔළුව අත ගන්නවා තුරුළු කරගෙන සිප ගලඳ ගන්නවා කියන එක නෙමෙයි දරුවා වරදින් ගොඩ ගන්නට ඒක වරදක් බව වටහලා දෙන්නට කරුණු පැහැදිලි කිරීම නම් අවශ්‍ය වෙන්නේ කරුණු පැහැදිලි කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම දඬුවම් කරන එක නම් අවශ්‍ය වෙන්නේ දඬුවම් කරන්න පුළුවන් වෙනවා. සරකරන එක නම් අවශ්‍ය වෙන්නේ සරවර කරන්නට පුළුවන් වෙනවා. නිහඬ වීම නම් අවශ්‍ය වෙන්නේ නිහඬ වෙන්නට පුළුවන් වෙනවා. මේ කවරක්ද කල යුත්තේ දරුවා එතනින් මුදවා ගන්නට කියලා කල්පනා කරන්නට ඇත්තටම දරුවා කෙරෙහි අපට කරුණාවක් තියෙන්න ඕන. ඒ වරදින් මුදවා ගැනීමේ උත්සාහයක් තියෙන්න ඕන. නමුත් දරුවාගේ වරද දකින්නකොටම අපි කුපිත වුණොත් ගැටුනොත් අපිට එතනින් එහාට දරුවාගේ යහපත පිණිස ක්‍රියා කරන්නට පුළුවන් කමක් නැහැ. අපි ආවේගශීලීවයි ක්‍රියා කරන්නේ එතනින් දරුවාටත් හානියක් වෙන්නට පුළුවන් Tamanට අනිවාර්යෙන් හානියක් සිද්ධ වෙනවා ඉතින් එකම කාරණේ පිළිබඳව අපට ඕනනම් කරුණාව අනුකම්පාව උපදවාගෙන තමන්නුත් විනාශ නොවි දරුවාටත් යහපතක් කරන්න පුළුවන් අපට ඒ කාරණේ පිළිබඳවම කෝපය උපදවාගෙන තමනුත් මනසින් දැවිලා විනාශ වෙන්නට පුළුවන් දරුවාටත් නිග්‍රහ කරලා බැනගැදිලා තලලා ඒ දරුවාත් වෛරක්කාරයෙක් කරගන්නට පුළුවන් දැන් එතකොට මේ දෙකෙන් කොමක්ද උචිත එකම සිද්ධිය අපිට දෙවිදිහකට ක්‍රියා කරන්න පුළුවන් ඒ දෙවිදිහක් තීරණය වෙන්නේ කොමක් නිසාද අපි ඇති කරගන්නා සංඥා සංකල්ප මත අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දේවල් නිත්‍ය වශයෙන් දකිනකොට අපට වැරදි සංඥාවත් එක්ක වැරදි සංකල්පනා ගොඩනගෙනවා ඒ වැරදි සංකල්පනා එක්ක වැරදි මනෝභාවයන් ගොඩනගෙනවා ඒ වැරදි මනෝභාවයන් එක්ක වැරදි දෘෂ්ටීන් ගොඩනගෙනවා ඒ වැරදි දෘෂ්ටීන් එක්ක අපි වැරදි විදිහින් ක්‍රියාත්මක වෙනවා එතකොට කායිකෝ වාචසිකෝ මානසිකෝ තනිකරම අපි අනුචිත දේවල් වලට පෙළඹෙනවා අර වැරදි සංඥාව නිසා මේ විකෘතිය සමනය කරලා ප්‍රකෘතිමත් කරලා පුද්ගලයා නිර්වද්‍ය මාර්ගයට යොමු කරන්නට නම් අර මූලික සංඥාවේ පටන් වෙනස් කළ යුතු වෙනවා අර නිත්‍ය සංඥා වෙනුවට මේවා අනිත්‍යයි කියන බව අපිට වටහන්නට පුළුවන් නම් තේරුම් ගන්නට පුළුවන් නම් ඒ සංඥාවෙන් අපිට ලෝකය දිහා බලන්නට පුළුවන් නම් අන්න එතෙන් පටන් ඒ පුද්ගලයාට හැකි වෙනවා අර වැරදි සංඥාවෙන් නිදහස් වෙලා නිවැරදි සංඥා ඇති කරන් නිවැරදි සංඥා ඇති වෙන නිවැරදි සංකල්ප නිවැරදි සංකල්ප ඇති කරනකොට නිවැරදි මනෝභාවය නිවැරදි මනෝභාවයන් නිසා නිවැරදි දක්ම එහෙම නැත්නම් නිවැරදි දෘෂ්ටිය ඒ නිවැරදි දෘෂ්ටිය නිසා කායිකවත් වාචිකවත් මානසිකවත් ඒතනත්තා නිර්වද්දව සමබරව මධ්‍යම ප්‍රතිපදාව තුළ ක්‍රියාත්මක වෙන්නට දක්ෂයෙක් වෙනවා එමුනම් ලෝකයේ යථා ස්වභාවය දකින්නට මේ සංඥා වලින් ඇති කරන විකෘතිය අපට ප්‍රධාන බාධකයක් වෙනවා. එනිසාම ඒ தත්ත්වය වෙනස් කරන්නට බුදුරජාණන් වහන්සේ මේ අනිත්‍ය සංඥාව, අසුභ සංඥාව ආදිය අපට අනුදැනව දාරන්නේ. ඉතින් අද අපි මේ කතා කරන්නේ අනිත්‍ය සංඥාව පිළිබඳව නිසා ඒ කොහොමද අපට මේ විදිහේ විපරීත සංඥාවන් දුරු කරගෙන සමබර වෙන්න උදව් වෙන්නේ කියන බව අපි මෙහිදී වඩාත් ගැඹුරින් කල්පනා කරන්න ඕනේ. අපේ අත්දැකීමක් හැටියට කියනවා නම් අර අජාන්චා හාමුදුරුවන්ගේ ප්‍රකාශනය කියවපු දවසේ ඉඳලා අපේ මනසේ නැවත නැවත මතුවෙන්න ගත්තා උන්වහන්සේ ඒ කරන ප්‍රකාශනයේ කොයිතරම් සත්‍යද ඇත්තටම අනුරාධපුර පොළොන්නරු ප්‍රදේශවලට ගිහාම ඉස්සර මොනතරම් ශ්‍රී විභූතියකින් බබළුණු ප්‍රදේශද මොනතරම් මහා රාජධානිද මොනතරම් වෙහෙර විහාරද නමුත් දැන් ගිහින් බලනකොට ගල් ගොඩවල් ගඩොල් ගොඩවල් සහ පස් ගොඩවල් පමණයි අපට දකින්නට ලැබෙන්නේ. එතකොට එදා ඉච්ඡර උසස් විදිහෙන් තිබුණු නගර රාජධානි අද මහ පොළොවට පස් වෙනවා. ඒත් මෙහෙම කල්පනා කරනකොට ඒ සංඥාව ටික ටික මනසේ තහවුරු කරගත්තාම අර පොඩිදරුවා වැරදිකාරයේ කියන සංඥාව ඇති වෙනකොට තරහ ආවා උනත් පොඩිදරුවා වැරදි කරන්නේ වරද වටහා ගන්න තරම් ශක්තිය නැතිකම නිසා නේද කියලා හිතනකොට අපට ඒ දරුවා කෙරෙහිම අනුකම්පාවක් තියෙනා වගේ මේ අනිත්‍ය සංඥාව හරියට පුහුණු කරගත්තාම බොහෝ දේවල් පිළිබඳව ඇති වෙන තදබල ඇලීම, තදබල ගැටීම, තදබල උපාදානය දෘෂ්ටිගතික බවෙන් අපේ මනස නිදහස් කරගෙන තරමක් සැහැල්ලුවෙන් අපට ඒවා දිහා බලන්නට දකින්නට පුළුවන් වෙනවා. දැන් ඒ සංඥාව ටික ටික ප්‍රගුණ කරගන්නකොට අපට හුඟක් දේවල් වලදී ඒ පහසුවක් හැටියට දැනෙන්න පටන් ගත්තා. විශේෂයෙන් විහාරස්ථානයේ ගොඩනැගිලි ආදී ඉදි කරනකොට අපි කැමති හැටියට ඒවා ගොඩනගන්නට භික්ෂුන් වහන්සේලා හැටියට අපිත් මූලික වෙලා වාසින්හලට උපදෙස් දෙනවා මඟ පෙන්වනවා. එතකොට එක් අවස්ථාවකදී අපට මතකයි චෛත්‍ය වටා ප්‍රාකාරයක් ඉදි කරනකොට මෙහෙම මෙහෙම කරන්නට ඕන කියලා ඒ බීරළු යට ඉදි කරද්දී අපි උපදෙස් දුන්නා. නමුත් උපදෙස් දුන්නට වඩා ටිකක් වෙනස් විදිහට දාසුන් නැහැ. ඒක පොඩි වරද්දක් කරලා තිනවා සිව් වරදක්. නමුත් ඒ ගැන අපි බොහෝ කාලයක් ඒක දකින ගානේ අපේ මනසට පොඩි අප්‍රසාදයක් මුරස්මා බවක් මතුවෙනවා. නමුත් අජාන්චා හාමුදුරුවන්ගේ මේ ප්‍රකාශනය කියවන්න කියවලා හිතට ගත්තට පස්සේ අර මනෝභාවය සපුරා මනසින් දුරු කරගන්නට පුළුවන් වුණා. ඇත්තටම එදා ඒ දුටුගැමුණු ආදී රජවරු අනුරාධපුර යුගයේ විහෙර විහාරස්ථාන කොහොම හදන්නද අලංකාරව. නමුත් අද ගල් ගොඩවල්, පස් ගොඩවල්, ගඩොල් ගොඩවල් විතරයි. ඉතින් අපි මේ හදන ඒවත් ඒ වගේ තමයි. කලකදී පොළවට පස් වෙලා යනවා. නමුත් එදා ඒ සබහැවතුන් එහෙම නැත්නම් රජවරුන්, රාජරාජ මහා මාත්‍යවරුන් ඒවා කරනකොට යම් කුසල් සිතක් උපදවා ගත්තා ඒ කුසල් සිත පමණයි සසරක පිහිට පිණිස පවතින්නේ අර gadol ගඩවල්වත් ගල් ගඩවල්වත් පස් ගඩවල්වත් ඒවා හදාපු හැඩතලවත් නෙමෙයි එහෙමනම් අපට වඩා වැදගත් වෙන්නේ මේ කුසල් දහම් කිරීමේදී මනස පවතින්නේ කොතනද කියන එක. ඒවැ හැබැයි අපි කැමති විදිහට හදාගත්තට කමක් නැහැ. නමුත් එහෙම නොවුනයි කියලා අපි ඒවා මත්තෙම හැපෙන්නට ගියොත් අර පුංචි දෙයක් නිසා සියුම් සංඥාවක් උපාදාන කර ගැනීම නිසා මේ විදිහටම වෙන්න ඕන මේ හැඩයටම වෙන්න ඕන මේ පාටටම වෙන්න ඕන කියලා පෙරල්ලන්න ගියාම ඒ නිසා ගොඩනගාගත යුතු කුසල් සිතයි පළුදු වෙන්නේ. අන්තිමට ගොඩාක් විහෙර විහාර හදලා තියෙනවා, ගෙවල් දොරවල් ඉදි කරලා තියෙනවා, තින්කම් කලා වගේ මතු පිටට පේනවා. හැබැයි ඇතුලින් ඉතුරු වෙලා තියෙන්නේ මට වෙන විදිහට කලේ නැහැ. මම අවශ්‍ය මම කියාපු විදිහට උපදෙස් දීපු විදිහට මගේ සැලැස්ම හැටියට වැඩ කලේ නැහැ කියලා සතුටු සිතුවිල්ලක් නම් නිරන්තරයෙන් ඇති වෙන්නේ ඒ තනත්තා ඉදිකිරීම් කරලා තියෙනවා කලකදී ඒවා නැවතත් පළවට පස් වෙනවා ඉතිරි කරගෙන තියෙන්නේ චිත්ත සංතාපයක් අකුසලයක් පමණයි ඉතින් එදා ඒ අනුරාධපුර පොළොන්නරු ආදී යුගවල විහෙර විහාර චෛත්‍යස්ථාන ගොඩනගාපු අයත් එහෙම චිත්ත විශ්වාසයක් ඇති කරගත්තා නම් එහෙම ඒ ගොඩනගපුව අද පොළොවට පස් වෙලා තියෙනවා ඒවා ඉහි ඉතුරු වෙච්ච දේකුත් නෑ ඒවා අනිත්‍ය ස්වභාවයටපත් වෙනවා ඒගොල්ලන්ගේ සිතක් දූෂ්‍ය වුණා නම් සමහරට අපාගත වෙන්නට හේතු වෙනවා ඉතින් ඒකද මේ පින්කම් කිරීමේ ඇති අවශ්‍යතාවය මේ පින්කම් කරන්නේ අපි ඒ සඳහාද නමුත් පින්කම කරද්දී නම් අපේ නිවැරදි තන මනස පවත්වා ගන්නට නොහැකිව බොහෝ ගැටුම් ඇති වෙන්නේ මේ අනිත්‍ය කරුණු පිළිබඳව නිත්‍ය සංඥාවෙන් අපි දකින්නට පුරුදු වෙන නිසා ඒව අපට ඕන විදිහට අපි කැමති විදිහටම තිබිය යුතුයි කියලා ඒකත් එක්කම බැඳුව ඒ අදාළ සංඥාවක් උපාදාන කරගත්තු ගමන් ඊට පරිබාහිර කිසිවක්ම අනුමත කරන්න ඒකට එකඟ වෙන්නට අපි සූදානම් වෙන්නේ නැහැ. මේකෙන් අදහස් කරන්නේ නිකන් බියාරු වෙච්ච ස්වභාවයෙන් වැඩ කරන්න කියන එක නෙමෙයි. ඒ කියන්නේ එහෙම වුණත් කමන්නේ, මෙහෙම වුණත් කමන්නේ, උස වුණත් කමන්නේ, නිති වුණත් කමන්නේ. ඔය කොහොම කළත් ඉතින් අනිත්‍යයිනේ, වැඩක් නැහැනේ, තේරුමක් නැහැනේ. ඔන්න ඔය කැමති විදිහකට කරගත්තනේ. ඒක නෙමෙයි මේකෙන් අදහස් කරන්නේ. එහෙම කරනවා නම් එතන තියෙන අස්ථාවර බව. එතන තියෙන්නේ උකතලී බව. මේ බුදුදහම තුළ මධ්‍යම ප්‍රතිපදාවයි කියලා කියන්නේ ඔන්න ඔහි කමක් නැහැ ඕවා අනිත් වෙන ඕන දෙයක් වෙද්දී ඒ දරුවෙත් අනිත් වෙන දැන් මම ඒ ගැන හොයන්නේ බිරිඳත් අනිත් වෙයි සැමියාත් අනිත් වෙයි කැමති කෙනෙක් අරන් ගියේදී එහෙම හිතලා එකතලී වෙන එක නෙමෙයි ජීවිතේ පවත්වන තාක් බිරිඳ සැමියා දරුවා ඒ වගේම නිවස රට ජාතිය ශාසනය සබඳහම් මේවා පවත්වන්නට අපි හැකි උපරිමයෙන් කැපවෙන්නට ඕන. නමුත් ඒ කොච්චර කැප වුණත් ඒ කැප වෙන්නේ කොමකටද ඒ සිද්ධ වෙන පරිසාමයේ වළක්වන්නටයි නමුත් මේවා හැමදාම අපට ඕන සැපකමකට අනුව ලෝකේ ස්ථාවරව පවත්වන්නට බැහැ කියන කාරණය අපි નિවරදිව වටහා ගත්තට පස්සේ අපට සැහැල්ලුවෙන් ලෝකය දකින්නට පුළුවන් වෙනවා. මේක පෙරත් ධර්ම දේශනාවලදී අපි පැහැදිලි කරලා දීලා තියෙනවා. බන්දුල මල්ලිකාව දරුවන් 30 දෙනෙක් ලැබුවා. ඒ දරුවන් නිසා සතුටු වුණා. නමුත් පසු කලකදී තමන්ගේ ස්වාමියාත් දරුවෝ 30 දෙනාමත් උපක්‍රමශීලී රජුරුව විසින් එකම තැනක ඝාතනය කළ අවස්ථාවේ ඒ පණිවිඩය ගෙනාවහම කිසිම කැළඹීමක් නැතුව ඒ පණිවිඩය අහලා සුපුරුදු විදිහට දඬ දන්නට පුළුවන් වුණේ කුමක් නිසාද හටගන්නා වූ සියලු සංස්කාර ධර්මයන් වහා අභාවයට යනවා අදාළ හේතුප්‍රත්‍යයන් වෙනස් වෙන තැන අනිත්‍ය ස්වභාවයට පත් වෙනවා කියන මේ ධර්මතාවයේ තේරුම් අරන් කටයුතු කරන නිසා. ඒතර දරුවන්ට ආදරය තියෙන්න ඕන, සැමියාට බිරිඳට ආදරය සෙනෙහස තියෙන්න ඕන, තමන්ගේ දේවල් පවත්වන්නට ඕන. ඒ වරද්දක් නෙමෙයි. වරද්ද වෙන්නේ ඒවා තුරසාර විදිහට යම් ආකෘතියකට අනුව යම් සලස්මකට අනුව යම් සටහනකට අනුව හැමදාම හැම විටම එකම විදිහෙන් පැවතිය යුතුයි කියන උපාදානයයි වරද වෙන්නේ. එබඳු උපාදානයක් ඇති වෙන්නේ කුමක් නිසාද? දේවල් නිත්‍යව පැවතිය යුතුයි කියන වැරදි සංඥාව නිසා. ඒ සංඥාවෙන් සිත නිදහස් කරගත්තොත් දේවල් වල ධර්මානුකූලව ඇති වෙන උස්පහත් වීම ගැටුමකින් තොරව අපට සමබර සිතින් දරා ගන්නට පුළුවන් අන්නේ හැකියාව කෙනෙක් තුළ ඇති කරන්නටයි මේ ලෝකයේ හැම සංස්කාර ධර්මයක්ම අනිත්‍යයි කියන බව දකිමින් ඒ අනිත්‍ය සංඥාව ගොඩනැගිල්ලක් හැදුවත් දරුවෙක් හැදුවත් ඒ හැම දෙයක්ම යම් කලකදී වෙනස් වෙන අභාවයට යනවායි කියන බව ඒ සංඥාව ඒ සමගම ප්‍රගුණ කිරීම අවශ්‍ය වෙන්නේ සඳහායි. ඉතින් මේ කාරණා සිහියේ පවත්වාගෙන සෑම දෙයක්ම අවශ්‍ය විදිහෙන් පවත්වා ගන්නට යම් ප්‍රයත්නයක් දරුවෙකුගේ ඒ සමගම ඒ සියල්ලක් හේතුප්‍රත්‍යයන් වෙනස් වෙනකොට වෙනස් වෙනවයි කියන බව වතහාගෙන අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරන්නට මේ සුද්ධහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරනවා හැම දිනාටම සම්මා සම්බුදු සරණයි ධර්මානුශාසනාව පැවැත්වුවේ පරණ පුකුණු විට ශ්‍රී විනයාලංකාරාම වාසී ආචාර්ය පූජ්‍යපාද කුකුල්පනේ සුදස්සේ ස්වාමීන් වහන්සේ. ඔබට ධර්මදේශනාවේ සංගීත පැටියක් හෝ කැසට් පැටියක් ලබා ගන්නට පුළුවන් කතා කරන්න 0112 30 710